ඒ වගේම වර්තමානයේ නාට්‍ය කණ්ඩායම් බොහොමයක් තියෙනවා. ඒ අතරින් ඊතා සුවිශේෂ නාට්‍ය කණ්ඩායමක් පිළිබඳව තොරතුරු කතා බහක් කරන්න එහි නියමුවා නිර්මාතෘවරයා අද අපත් සමග සහෘද අඩපෑ වැඩසටහනට එකතු වෙලා ඉන්නවා. නාට්‍ය කණ්ඩායමේ නම තමයි ජනකරලිය. එහි නියමුවා තමයි ප්‍රවීණ නාට්‍යකරුවෙකු සිනමාකරුවෙකු වන පරාක්‍රම නිර්යල්ල. පරාක්‍රම නිර්යල්ල මහතා සමග අපි බලාපොරොත්තු වෙනවා ජනකරලිය නාට්‍ය කණ්ඩායම පිළිබඳවත් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳවත් විශේෂයෙන්ම මේ වසරේ අවුරුදු 16 සම්පූර්ණ කළා. වසර 16ක් පුරාවට කළ මෙහෙවර පිළිබඳව ඒ වගේම ඉදිරි කාලය තුල කරන්නට නියමිත කටයුතු පිළිබඳව තොරතුරු කතා බහ කරන්න. මේ වසරේ ජනකරලියට අවුරුදු 16ක් සම්පූර්ණ වුණා. මේ ගත වුණු කාලය ගැන ඔබට මොකද හිතෙන්නේ? දැන් ජනකර්ලිය ආරම්භ කරන්න අනේ ඒ සංකල්පය මගේ ඔළුවට ඇවිල්ලා මගේ හිතට ඇවිල්ලා අවුරුදු 20 ගානක් පහ වුණාට පස්සේ තමයි ඒක ආරම්භ කරන්න හැකි වෙන්නේ. එතකොට දැන් මේ ආරම්භ කිරීම දැන් ඒ ඒ ආරම්භයේ ඉඳලා එන පැවැත්ම ගත්තාම එන්න එන්න එන්න එන්න මේ අපි ආරම්භ කරපු වැඩපිළිවෙලේ විශාල මේ වපසරියක් එහෙම නැත්නම් කිව්වොත් මේ එන්න එන්න එන්න පුළුල් වන ශේෂ්ත්‍රයකට වේද යන බවක් මේ පෙනෙන්න තිබුණා. අපි ආරම්භ කරේ බෞවාර්ගික නාට්‍ය කණ්ඩායමක් ඒ වගේම භාෂා දෙකෙන්ම ඒ නාට්‍ය කණ්ඩායම නාට්‍ය නිර්මාණය කරනවා. ලංකාවේ ජීවත් වෙන දෙමළ සිංහල භාෂාවන් කතා කරන හැම ජනකොටසම මේ නාට්‍ය රඟ දක්වනවා. එකම පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුල පාසල් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනවා. ඒ අනුසාරයෙන් ඒ ඒ වැඩපිළිවෙල යටතේ රටේ සාජීවනාත්මක සංස්කෘතියක් ඇති කිරීම සඳහා වර්ධනය කිරීම සඳහා දායක වෙනවා. ඕක තමයි අපේ බලාපොරොත්තුව උනේ. ඉතින් මුලින්ම අපි මේක ආරම්භ කරනකොට අපි මේ බලාපොරොත්තුනේ අවුරුදු දෙකක වැඩපිළිවෙලක් ගෙනියන්න ව්‍යාපෘතියක් විදිහට නමුත් අවුරුද්දක සම්පූර්ණ වෙනකොට මේකේ දැඩි අවශ්‍යතාවයක් දැනෙන්න පටන් ගත්තා. මේ දැන් ඒ අපි 2002 සැලසුම් කිරීම සහ කණ්ඩායම හොයාගන්නවා මේ ඒ ආදිවාසීන් අනිත් කාර්මෝදාල හොයාගන්න ඒ වැඩපිළිවෙලේ ඉච්චේ පෙරයි මායි එතුලා පටන් ගත්තට නාට්‍ය කණ්ඩායම මේ තෝරන්නේ 2003 2004 කණ්ඩායම ආරම්භ කරනවා. ඒ ආරම්භ කරපු දා ඉඳලා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට අපේ මේ ජංගම රඟහල අරගෙන යනවා. මොකද ජංගම රඟහල අරගෙන ගියේ වඩා පහසුවෙන් විශාල ජනතාවක් අතරට බෞද්ධ ජනතාවක් අතරට අපිට යන්න පුළුවන් පහසුකමක් විදිහට. ඉතින් මේ අරන් යන්න යන්න මේ අවශ්‍යතාවය දැඩි අවශ්‍යතාවයක් බවට අපිට තේරුම් යනවා. ඒකට අඛණ්ඩව දැන් අපි මේක ඉතා සාර්ථක කරපු නිසා අපිට සහයෝගය දක්වන ආයතන එන පරිත්‍යාගශීලීන් ඒ වගේ අනුග්‍රාහකයන් ඒ වගේ අය අපිට සහාය දක්වන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මේකින්ද මේ අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් වුණා. ජනකරුණීය අදහස සංකල්පය ඔබට මුලින්ම ඇති වුණේ ඒ කියන්නේ කොයි විදිහටද? ජනකාලීය කණ්ඩායමක් මේ විදිහට ගොඩනගන්න ඕනේ කියන ඔබ කියව අදහස අවුරුදු 20කට කලින් තමයි ඇති වුණේ ඊට පස්සේ තමයි ඔබ ආරම්භ කළේ කියලා. ඔව් ඒ දැන් මොකද මේ මට තදින්ම දැනුණ දෙයක් තමයි ලංකාවේ ජනදී විශේෂයෙන් එන ව්‍යවුල් වෙනවා. ඒ කියන්නේ ජනමාර්ගික ගැටලුව එතනින් ගියාම මේ 1977 විවෘත ආර්ථික ඇතිවීමත් සමග ඇතිවෙච්ච සමාජ විපර්යාසය මේක තම ඉදිරියට අනාගතය දක්වා අපි නිකම් විශ්ලේෂණය කරනකොට ඒ කාලේ වුණත් අපිට තේරෙන දෙයක් තමයි මේක භයානක ඊටාම කේදනීය දිශානතිකට ගමන් කරන බව. එනිසින් දැන් 1976 මම මගේ පළවෙනි නාට්‍ය නිර්මාණය කරන්නේ. ඊට කලින් යූත් 1974 තමයි මම නාට්‍ය කලාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඊට පස්සේ 1974 ඉඳන් ගාමිණී හත්තුඩේගම මහත්මයාගේ විදි නාට්‍ය කණ්ඩායමේ සමාජිකයෙක් විදියට පුරෝගාමි සමාජිකයෙක් විදියට වැඩ කරනවා ඒ සංවිධායකවරයා විදියට ඉතින් මේ අනුසාරයෙන් ලැබෙන අත්දැකීම් විශේෂයෙන් මේ බහුතර ජනතාවක් අතරට නාට්‍ය කලාව සමග කිසියම් සමාජ වෙනසක් සඳහා මේ නාටකල උපයෝග කරගන්න ආකාරය පිළිබඳව සෙවීමට බැලීමට තවදුරට ප්‍රායෝගික අත්දැක බැලීම් කරන්න අවශ්‍යයි කියන එක තේරෙනවා ඊට පස්සේ 1977 ඇතුවිච්ච මේ ජනවාර්ගික ගැටුම ඒ කියන්නේ ක්විෂයෙන් දෙමළ ප්‍රජාවට එරෙහිව දකුණේ දියත් වුණු භීෂණය ආ කඩවල් ගිනි තිබ්බේවා මොන්නේ තැන් අහිමි වුණ එක ඒ වගේ දේවල් ඊට පස්සේ ඒක ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒකට අපි මම ජාතින් අතර සමගිය සහ සමානාත්මය සඳහා වූ ව්‍යාපාරය, ඒ කියන්නේ merge කියලා දෙනවා. ඒ ආයතනයේ මේ සමාජිකත්වය කරගෙන කටයුතු කරනවා. එකම බහුවර්ගික නාට්‍ය කණ්ඩායමක් අවශ්‍යයි කියන මතය ඒ දවස්වල ඇති වෙන්නේ. වෙනම වීදි නාට්‍ය කණ්ඩායමක් හදනවා. නමුත් අපේ උත්සාහය નિરර්ථක වෙනවා. මොකද දෙමළ මේ නාට්‍යකරුවෝ එහෙම නැත්නම් තරුණයෝ ඒ කණ්ඩායමට එකතු කරගන්න බොහොම අපහසු නම. මොකද ඒ කාලේ මම මං ගැන එච්චර ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ. ඒකින්ද මේ එහෙම බැරි වුණා. ඊට පස්සේ 83 සිද්ධියත් එක්ක දැඩි කම්පනයකට මම හිතන්නේ මුළු ජාතියම පත් වුණා, රටම පත් වුණා. ඊට පස්සේ යාපනයේ මම දැක්කා දුටු දේ තමයි 80 මේ සංවර්ධන සභා ඡන්දයත් එක්ක ඒ කාලේ මේ යාපනයේ විනාශ වෙලා තියෙන හැටි ඊගාට පුස්තකාලයේ ගිනි තිබ්බ දේවල් ඉතින් අපි තමයි ඉස්සෙල්ලාම මම හිතන්නේ මම ගිය නාට්‍යකන් මේ මේ කියන්නේ මේ ස්වේච්ඡා කණ්ඩායම් අතරින් අපි ප්‍රථමයෙන් ගිය කණ්ඩායම. එතකොට මේ දැන් ඔය හැම සිද්ධියක්ම ඔස්සේ මට තේරෙන දෙයක් තමයි මේ සංස්කෘතිය අපේ සංස්කෘතියමය ගැටලුවක් මතුවෙනවා කියන එක. ඒ මොකද එකට වැඩ කරපු ඒ කියන්නේ 19 වෙනි සියවසේ 1900 ගණන් වල මුල් කාලේ සිංහල දෙමළ කලාකරුවන් එකතු වෙලා වැඩ කරා. විශේෂයෙන් අපේ සංගීත කලාව, ගීත කලාව, සිංහල ගීත කලාව හැදෙන්නේ මේ ප්‍රජාවන් දෙකට අයිති කලාකරුවෝ එකතු වෙලා කරපු නිර්මාණ කාර්ය නිසා. ඉතින් ගෑම චිත්‍රපට කලාවත් එහෙමයි නාට්‍ය කලාවත් එහෙමයි. ඉතින් මේවා මේ සාජීනාත්මක නිර්මාණ කාර්යයන් කියන එක අත්හැරෙනවා. ඊට පස්සේ සිංහල කලාකරුවෝ සිංහල ප්‍රජාවට විතරක් දෙමළ කලාකරුවෝ දෙමළ ප්‍රජාවට විතරක් නිර්මාණ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැඩි අවශ්‍යතාවයක් දැනෙනවා මේ පරතරය ජනවට විතරතර පරතරය කොහොමද අඩු කරන්නේ කියන එක. ඉතින් ඒක කොමාරි ඒ තියෙන ප්‍රතිඵලයක් විදිහට තමයි ජනකල්ලිය බිහි වෙන්නේ. කාලයක් ගිහිල්ලා හරි ඒක කරන්න පුළුවන් වෙන්නේ අවශ්‍යතාවය ඒ කරන්න පුළුවන් අවස්ථාව මේ ලැබුණ ගමන් ඒක මම හැමදේම අත්හැරලා ඒක බාරගත්තා ඒක කරන්න 2004 නාට්‍ය කණ්ඩායම පටන් ගෙන සමූහයක් එකතු කරනවා කියන එක අද කාලේ වර්තමානයේ පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම එකම භාෂාවක් කතා කරන පිරිසක් එකතු කරන එකත් අමාරු තත්වයක් තියෙද්දී භාෂා දෙකක් කතා කරන විවිධ පසුබිම් වලින් එන පිරිසක් ඒකරාශී කිරීම වුණ පුහුණු කිරීම විතරක් නෙවෙයි එහි අකණ්ඩ භාවය දිගටම අවුරුදු දශක එකහමාරක කාලයක් පවත්වා ගැනීම පහසු කාර්යයක් නෙවෙයි මේ අභියෝගය ජයගත්තේ කොයි විදිහටද? අතරගොත් ජයගත් කාද කියන එකත් ප්‍රශ්නයක්. මොකද ජනකරලිය කියන්නේ එක මේ මේ මේ එක සංවිධානයක්. ඒ කියන්නේ කුඩා සංවිධානයක්. නමුත් අපේ මේ මේ ජනගහනය ගත්තාම මේ කෝටි දෙකක් විතර වෙනවා. ඉතින් මේ අපි කොහොමද කෝටි දෙකක ජනතාවකට ආමන්ත්‍රණය කරන්නේ මේ වැඩපිළිවෙල මම හිතන්නේ ජාතික මට්ටමින් නිදර්ශනයක් හැටියට පිළිගන්න තිබිච්ච අවස්ථාව ගිලීලා ගියා කියලා මට හිතෙනවා බාරගත්ත ඉතා සුළු වශයෙන් අපේ ජනකරලිය රගහලා අරගෙන මේ නාට්‍ය කණ්ඩායම දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යනකොට ගිහිලා නාට්‍ය උළෙලවල් පවත්වනකොට පාසල් වලට ගිහිල්ලා අපේ මේ මේ පාසල් ප්‍රජාවෙක් වැඩ කරනකොට ලොකු වගේමක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඊටාම ජනප්‍රියත්වයට පත් වෙනවා ඒ ඒ ප්‍රදේශය තුල. ඊට පස්සේ වෙන්නේ ඊට අතේ දැන් ඒ ඒ ජනප්‍රියතාවය සහ ඒ පිළිගැනීම විශේෂයෙන් හැමෝම පොදුවේ පිළිගැනීමකට ලක් වෙනවා. ඊට පස්සේ ආකල්පමය වෙනස්කම්, ඒ කියන්නේ ජන වර්ගයන් පිළිබඳ වාර්ගික ගැටලු පිළිබඳව පැවතුණු ಜಾතිවාදී ආකල්ප ආගම්වාදී ආකල්ප වෙනස් වුණු බවත් පේන්න තියෙනවා ඒ අවස්ථාවල රඟහලට සහාය නාට්‍ය රඟ දැක්වීම වලට සහභාගී වන ප්‍රජාව එක්ක සංවාද ඒ වැඩසටහන් ඉවරලා සංවාද පවත්වනකොට මේ විසිට දෙනෙකුගේ අසන්න පිරිසක් සහභාගී වන කණ්ඩායමක් කණ්ඩායමක් පවත්වා ගද්දී ඇති වුණු අභියෝගයක් තියනවාද ඒක ඒක පහසු වුණාද ඒ කාරණාව කොහොමද කලමනාකරණය කරන්නේ ලොකු ප්‍රශ්න තිබුණේ මුලදී තිබුණා ඉතින් ඔය සැකය කියන එක ඒ කියන්නේ මේ දැන් භාෂාව නොදන්නා නිසා මතුවෙන සැකය තියෙනවනේ පොඩි කණ්ඩායම් දෙකක් ඒ කියන්නේ වුණුන්ගේ භාෂාව නොදන්නාකම ඒ කණ්ඩායම් දෙක ඒ තුල ඇති වෙන සැකය ඊට පස්සේ භාෂාව දැනගන්නකොට කියන්නේ නාට්‍ය අභ්‍යාස කරනකොට නාට්‍ය නිර්මාණ කරනකොට මේ දෙමළයට සිංහල මේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා සිංහලයට දෙමළ දැනගන්න සිද්ධ ඉගෙන ගන්න සිද්ධ වෙනවා වහරන්න ඉගෙන ගන්න සිද්ධ වෙනවා ඒකේ નિરાයසයෙන්ම සිද්ධ සිද්ධ වෙනවා සිද්ධ වෙලා ඔවුන් භාෂාව ඉගෙන ගන්නවා මේ පන්ති පවත්තන්න නැතුව ඒ කියන්නේ දැන් සමහර දැන් නාට්‍ය කණ්ඩායමේ ඉන්න දැන් රසයලු ආනන්දන් ලීලාවති වගේ අය ශිවනේෂන්ලා වගේ අය මේ සිංහලෙන් කියන දේ දෙමළට පරිවර්තනය කරන්න තරමටම දැනුවත් වෙනවා. එච්චර දැනුවත් වෙනවා. දැන් සිංහලයේත් එහෙමයි. ඒ වගේම අය ඉන්නවා දෙමළ භාෂාවේ නාට්‍ය රඟ දක්වන්නත් හැකි තත්වයටපත් වෙනවා. මේක දකින මොකක් සිංහල ප්‍රජාව ප්‍රේක්ෂකයෝ මේ අගැයීමට ලක් කරනවා මේක ලංකාවේ අමතක වෙලා තිබිච්ච නුසිද්ධ නොවන දෙයක්. මේක හොඳ වැඩක්. මේ අපි මේ මේ භාෂාව කරන මෙහෙම තමයි අපි ජීවත් වෙන්න ඕනේ කියන දැනුවත්කම ඇති වෙනවා. නමුත් ජාතික මට්ටමින් ගත්තාම මේ වැඩපිළිවෙල මේ අපි පෙන්ලා දුන නිදර්ශන ඒක ප්‍රයෝජනයට ගත්තේ නැති තරම් මේක හිතම කනගාටුදායක තත්වයක් මේක එන්නේ එන්නම එන්න මෙන්න මේ රටේ ඇති වුණ මම හිතන්නේ අපි කියන්නේ මේකට මේ ශිෂ්ටාචාර පිරිහීමක් කියලා. ඒ තත්වය මත මේ ව්‍යවසායක තත්වය මත මේක මම හිතන්නේ තකීමක් නැතුව යනවා. මේ වෙන විට වර්තමානයේ වෙන විට ජංගම රඟහල දැන් ක්‍රියාත්මකද කොහොමද තත්වය? ඔව් ඒක ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක කියන්නේ පහුගිය අවුරුද්දක වගේ කාලයක් ඒක අපි මේ කුවත් ස්ථාපනය කරන්න හම්බුනේ නැහැ. නමුත් මේ මේ ජනවාරි එන ජනවාරි මාසේ ඉඳලා මේ ඉසව් තුනකට අපි යන්න බලාපොරොත්තු වෙනවා. එහෙම පාසකමක් ලැබිලා තියෙනවා. ඒ කොහොමත් ඒක මම බලාපොරොත්තු වෙන දේ තමයි මේ ජංගම රාගාල දිගටම එහෙම ගෙනියන්න ඕනේ නැහැ කියන එක. ඒක දැන් ඇති. වෙන වැඩ පිළිලක් දැන් ඕනෑ කරන්න කියලා හිතනවා. දැන් අලුත් වැඩසටහනක් පුළුල් වැඩ පිළිලමද කොහොමද මොනවද අලුත් වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවද කොහොමද? ඔව් දැන් දැන් උදාහරණයක් විදිහට දැන් මේ නාට්‍ය කණ්ඩායම නාට්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් උන් දැන් අවුරුදු ගණනාවක් අත්දැකීම් තියෙනවා. පිටරටවල් වලට ගිහිලා තියෙනවා. දැන් මේ විදේශීය ආයතනවල ගිහිල්ලා මේ කොහෙද දැන් පිටිතෙන්ගේ නාට්‍ය කලාව වැනි විෂයන් සම්බන්ධව ආධාරලා ඇවිත් තියෙනවා. ඉතින් වඩා පුළුල් විදිහට ප්‍රජාව අතරට යන්න ඊට වඩා මේ මේ මේ අර තෘණමූල මට්ටමින් ප්‍රජාව අතරට යන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා තමයි අපි හිතන්නේ. ජංගම රංගහල ජංගම රංගමඩල ඊටාම ජනතාවට ආකර්ෂණය වුණු දෙයක් නේද? එහි ආකර්ෂණය, එහි වළංගුභාවය තවමත් තියෙනව නේද? තාමත් තියෙනවා. තාමත් තියෙනවා. තාමත් තිබුණාට දැන් මේක මේ යන වියදම ඒ කියන්නේ මේ විග වියදම දරා ගන්න අමාරුයි. ඉතින් ඒක මේ හුඟක් කලාවට දැන් මේ මට තේරෙනවා මේ සමහර දිස්ත්‍රික්කවල විශේෂයෙන් අනුරාධපුර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්ක ගත්තාම ජංගම රඟහලා අරගෙන ගිහිල්ලා තාම සාර්ථකව නාට්‍ය උත්සව පවත්වපු දිස්ත්‍රික්ක. ඒ දිස්ත්‍රික්කවල අද පවතින දැන් අද ගියාම මේ ඒ දිස්ත්‍රික්කවලට ගිහිල්ලා මේ නාට්‍ය කලාව සම්බන්ධව නාට්‍ය රඟ දැක්වීම මෙතනින් ගියාම අලුතෙන් කණ්ඩායම් පුහුණු කරන කාර්යයන් වගේ දේවල් වලට ගියාම අපිට දැනෙනවා ඒ 2004 ඉඳලා අද කාලේ වෙනකොට මේ ඒ ප්‍රාදේශීය වශයෙන්ුත් මේ සමාජයේ මේ මේ තියෙන මේ මිනිසුගේ ආකල්ප මේ වශයෙන් පවතින ගරා වැටීමක් මේ ඒක හරිය භයානක තත්වයක්. මේ කලාවට තියෙන ඇල්ම එන්න එන්නම අඩු වෙලා තියෙනවා. ඉතින් මේ తত্ত্বය හරිම භයානකයි මේක දැන් තියෙන්නේ වෙන ප්‍රශ්නයක් කියලා මට අපිට හිතෙන්නේ. අපි තක්සේරු කරගෙන තියෙන්නේ එහෙමයි. ඒකෙන් දැන් තියෙන්නේ මේ මේ රඟහල අරගෙන කියලා නාට්‍ය උත්සව පවත්වනවට වැඩිය ලොකු වැඩක් මේ කරන්න දෙනවා පුළුල් වශයෙන් මේ සමාජයේ මේතන මිනිස්සුන්ගේ විඥානය වෙනස් කරන්න සිද්ධ වෙනවා කියලා. මොකද අපි අඳුනගෙන තියෙනවා දැන් අපේ ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියක් සම්බන්ධව අපි වැඩ කටයුතු කරගෙන යනවා මේ මේ ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ කාර්යයේදී අපි කරන සමීක්ෂණ පරීක්ෂණ මේ ඒ ඒ ඔස්සේ තේරුම් ගින් තියෙන දෙයක් තමයි මේ සමාජයේ පවතින අඩවි පහක පවතින මේ කේදනීය తত্ত্বය විශේෂයෙන් අධ්‍යාපනය කලා සංස්කෘතිය ආගමික ශාස්ත්‍රය එතනින් ගියාම මේ ජනමාධ්‍ය දේශපාලන ශිෂ්‍ය රාජ්‍ය අංශේ පවතින මේ කේදනීය తত্ত্বය ඉතින් මේ අඩවි හතර මේ හරියට මේ ඒ ඒ ඒවා හරියට මේ හැදෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිසංස්කරණය වෙන්නේ නැතුව අනිත් සමාජයේ මේ මේ මේ වෙනස්කම් කලාවට තියෙන ලැබියාව ජීවිතේට මනුෂ්‍ය ජීවිතේට මේ කලාව රසවින්දනය අවශ්‍යයි කියන දැනුකත් දැනුවත්කම ඇති වෙන්න ජනමාධ්‍ය වල ජනමාධ්‍යයේ තියෙන මේ සාර ධර්ම එහෙම නැත්නම් චර්යා චර්යා ධර්ම ඒවා එක කොහොමද නිවැරදි ජනමාධ්‍යයක් හැදෙන්නේ ආගම කොහොමද ආගමක් හැටියට එහෙම නැත්නම් ඒක දර්ශනයක් හැටියට මිනිස්සු හරියට පිළිපදින දහමක් හැටියට ඒ தത്വයටපත් වෙන්නේ කොහොමද දේශපාලනය වඩා සාධාරණ වෙන ජනතාවට වග කියන දේශපාලකව හැදෙන්නේ කොහොමද දේශපාලනයක් හැදෙන්නේ කොහොමද ජනතාවට වග කියන ජනතා පරමාධිපත්‍යයට වග කියන දැන් ඔය වගේ ඒ ගණනාවක ප්‍රශ්න නිසා මුළු රටම රටේම සමාජය ඊටාම දරුණු ශිෂ්ටාචාර හර්බුදයකට පත් වෙලා තියෙනවා කියන එක තමයි තේරෙන්නේ. මේකෙන් ගොඩ එන්න තපුලුල් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒකට ජනතාව හිතන්න පුරුදු වෙන්න ඕනේ. ජනතාව යථාර්ථය දගෙන ඒ සඳහා කලාව නාට්‍ය කලාවෙන් කළ හැකි මෙහෙවරක් මැදිහත් වීමක් නැද්ද? ඒ කියන්නේ බැරිද නාට්‍ය කලාව හරහා මේ තියෙන අර්බුදවලට කිසියම් සිතීමකට මිනිසුන්ට මැදිහත් වෙන්න? නාට්‍ය කලාවේ පැවැත්මේ ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් එන්නේ එන්නම නාට්‍ය කලාවේ පැවැත්ම ඒ කියන්නේ අඛණ්ඩව කරගෙන යන ප්‍රශ්න තියෙනවා. ඒක දැන් හුඟක් නාට්‍ය කලාකරුවන් කියන දේවල් වල පේනවා. හැමෝටම මේක බලපාලා තියෙනවා නාට්‍යයක් කිසියම් પરමාර්ථයක් ඇතුව නිර්මාණය කරන නාට්‍ය පෙන්නගන්නේ කොහොමද? මේක කොහොමද වැඩිපුර ජනතාවට කියන්නේ? උදාහරණයක් විදිහට දැන් ළඟදී අපි නාට්‍යයක් නිර්මාණය කළා තිත්තගාට කියලා. අපේ ශිල්පියෙක් තමයි ඒක අධ්‍යක්ෂණය කරේ. රසය යලවනන්දන් නමුත් කණ්ඩායම මේකට සම්බන්ධ වුණා ඒකන ඒකද සමීක්ෂණයට මේ ලංකාවේ තේවතු කරේ මේ ජීවත් වන ඒ ශ්‍රමිකයන්ගේ මේ ජීවිතය ගැන ඉතින් ඔවුන් කොහෙන්ද ඔවුන් ඔවුන් මේ සුද්දන්ගේ කාලේ ලංකාවට අරගෙන ආවේ මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ඒ අරගෙන ආපු විදිය සහ ඔවුන් අද වෙනකන් ඔවුන් ජීවත් වෙන වහල් ස්වභාවය කියන වහලුන් කියන්නේ කිව්වට මේ ඒ ඒ නම සඳහන් නොකලාට ඔවුන් ඇත්තටම තාමත් ඒ ඒ ආපු කාලේ ඉන්න තත්වෙම ජීවත් වෙන්නේ සාමාන්‍ය මිනිස් අයිතිවාසිකම් අහිමි වෙච්ච ප්‍රජාවක් හැටියට. ඉතින් ඔවුන් ගැන මේ නාට්‍ය නිර්මාණය කරේ. මේ නාට්‍ය පෙන්වන්න ඕන. මොකද හේතුව ලංකාවේ ජීවත් වෙන හැම මිනිසෙක්ම තේ එකක් බොනවා. දවසට තේ කෝප්ප හතරක්වත් අඩු ගානේ එකක් දෙකක් හරි බොනවා. මේ තේ කෝප්ප කොහොමද එන්නේ? මේ තේ කෝප්පේ හදන මේ තේ ගහ වවන ප්‍රජාවකේ ජීවිත කොයි තත්ත්වෙද? ඒක ගැන තවබෝධයක් එන්න ඕනේ. එහෙම පෙන්වන්න අඩු ගානේ දැන් ඔබ දන්නවනේ දැන් මේ ප්‍රජාව මේ ගැන මාසෙකට රුපියල් 1000ක වැටුපක් ලැබෙන්න ඕනේ කියලා විරෝධතා ව්‍යාපාර මේ මේ වැඩ වර්ජන අර මේ මේ දසලදියත් වෙනවා මේව සංවිධානය කරන ආයතන වලට කතා කරලා කිව්වාම මෙහෙම නාට්‍යයක් තියෙනවා මේක පේන රටේ පෙන්වන්න ලෑස්ති කරගන්න අපේ හිට දායකත්ව වෙනවා ඒකටවත් සූදානම් නැති වෘත්තීය සමිති ව්‍යාපාරයක් අපේ තියෙන්නේ. ඉතින් මේ සංස්කෘතන ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ මේ එක එක හැම පක්ෂයක්ම මම හිතන්නේ මේ කලාව පාවිච්චි කරනවා ගීත කලාව නාට්‍ය කලාව පාවිච්චි කරනවා මේ ප්‍රචාරාත්මක අවියක් විදියට. අපි කියන්නේ ප්‍රචාරයක් කරන්නේ මේ මිනිස්සු එහෙම දෙයක් නෙමෙයි. නමුත් මේක යන්න නම් මේ මේ කලාවත් එක්ක මේ සමාජ වෙනසක් සඳහා කිසි එහෙම නැත්නම් කිසියම් සමාජයේ ගැටලුවක් පිළිබඳව නිර්මාණය කරන නාට්‍ය ගැටලුට අදාළ ඒවා निराකරණය කරන්න මේ ඉදිරිපත් වෙන කණ්ඩායම් ඉන්නෝනේ. ඒ කණ්ඩායම වගකීම එහෙම දැක්කනොට ඒවට සහයෝගය දක්වන එක කියලා මේවා වැඩිපුර ප්‍රජාවකට පෙන්නලා මේ අදහස් වෙනස් කරගන්න එක. ඉතින් එහෙම අපිට ඒ තනිකරම ඒක දරන්න අමාරුයි. මේ මොකද අපි වාහනයක් අරගෙන නැත්නම් කණ්ඩායම එක්ක ওই ප්‍රදේශයට අපි අතේ මේදම් කරගෙන යන්න ඕනේ. ඒක කොච්චර දුරට අපි කරන්න ඕනද? ඒක බලන්න සෙනග එකතු කරගන්න තව ඕක සංවිධායකවරු ඉන්නවනේ. දැන් ඒ චිත්‍රකාට සම්බන්ධ විතර නෙමෙයි හැම නාට්‍යයකටම මේ වගේනේ. කොච්චර හොඳට නාට්‍ය නිර්මාණය වුණත් මේ ජනතාව අතරට යන එක විශාල ප්‍රේක්ෂක පිරිසකට ගෙන යන එකේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රේක්ෂක පිරිස කැඳවීමේ එන එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ අර මේ තියෙන සමාජ වාතාවරණය තුළ මේ තියෙන නව ලිබරල් ආර්ථිකය වෙනත විවෘත ආර්ථිකය එක්ක ඇදිච්චි ජනතාවක් ඉන්නවා තරුණ පරපුර පවා මේ මුගක් මේ මේ මේ මේ ද්‍රව්‍යමය භාණ්ඩ අලවිය එහෙම නැත්නම් මේ හැම දෙයක්ම මේ තක්සේරු කරන්නේ ජීවිතයේ හැම දෙයක්ම මේ දැන් අපි පාරිභෝගික තත්ත්වෙන් පාරිභෝගික ඉන්නේ රටේ පුරවැසියෝ නෙමෙයි ඒකට පාරිභෝගිකය සහ නියම පුරවැසියෙක් අතරේ වෙනසක් තියෙනවා. පුරවැසියෙකුට අවශ්‍ය වෙනවා ජීවිතේ මේ තමුන්ගේ ප්‍රශ්න කියන්නේ රටේ ලෝකේ සමාජයේ තියෙන ප්‍රශ්න ගැන વિચારාක්ෂයෙන් බලන්න વિચાર බුද්ධිය. ඉතින් ගෑම නිවැරදි ආකල්පයට කොහොමද පිවිසෙන්නේ කියන එක ගැන. ඉතින් ඒවැනි අයට අවශ්‍ය වෙනවා මේ නිර්මාණ කලාව පරිහරණය කරන්න කිසියම් හෝ කලාවක් පරිවර්තනය කරන්න. ඉතින් එවැනි ප්‍රජාවකෙන් අපි එන්න එන්න එන්න එන්න එවැනි ප්‍රජාවක් අපිට නැතුව යනවා. මේ කොච්චර පාසල් වල సౌందර්ය විෂයන් ගැනුවත් දැන් සංගීතය, නැටුම්, නාට්‍ය රංග කලාව, චිත්‍ර කලාව ගැනුවත් ඒ අය සංගශාලා වලට සංගීත ප්‍රසංග ඒ කියන්නේ ඔය තියෙන මේ මහා සංගීත එලිමහනේ පෙන්නන මොළ කුරුවල් කරන සංගීත ඇරෙන්න බුද්ධිමය වශයෙන් ප්‍රඥාව පෝෂණය වෙන බුද්ධිය අවදි කරන ඒ කලාවට සමීප වෙන්න උන් සූදානම් නැහැ. මේ தત્ත්වය වෙනස් කරන්න මොකද්ද වෙන්න ඕනේ? වෙන ඕන අධ්‍යාපන අධ්‍යාපන වෙනස් කරන්න වෙනවා. දැන් මෙතන අධ්‍යාපනයේ තියෙන්නේ විභාග මූලිකුණු අධ්‍යාපන ක්‍රමයක්. විෂය වෙන එකක් ඕනේ නැහැ. දැන් ගුරුවරු ගත්තාම මේ ගුරුවරු ඉන්නේ විද්‍යාපීඨ වලට මේ එහෙම යන්න දැන් මේ එහෙම නැත්නම් නාට්‍ය රංග කලාව සහ නිකුත් සෞන්දර්ය කලාව ගණන විශ්වවිද්‍යාල සහ ආයතන තියෙනවානේ. ඒවට යන්නේ මේ තමුන්ට මේක ඉගෙන ගන්න ඕනේ මගේ ජීවිතේට මේක අවශ්‍යයි මේක පරිහරණය කරන්න ඕනේ මේවා යෙදෙන්න ඕනේ කියන මේක නෙමෙයි රැකියාවක් අවශ්‍යයි. ඒ රැකියාව අරගත්තට පස්සේ මේ රැකියාව කරනවා ඇරෙන්න. රැකියාවෙන් අර විභාග පාස් කරනවා ශිෂ්‍යයා. ඒ කියන්නේ මේ ගුරුවරයා සමාජයට වග කියන්නේ ශිෂ්‍යයා නියම ශිෂ්‍යෙක් වෙන්නෙත් නැහැ. ඒ දැනුම හොයාගෙන යන ශිෂ්‍යෙක් විසක් සමාජයේ මේ ආකල්පමය වශයෙන් සහ කුසලතා වශයෙන් එහෙම එහෙම මේ මේ දිනුණු ශිෂ්‍යෙක් නිර්මාණය වෙන්නේ නැහැ. මේ தත්ත්වයටදී. ඕක තමයි අපිට තියෙන ලොකුම ගැටලුව. මේක වෙනස් කරන්න නම් සම්පූර්ණයෙන් මම ඉස්සර කිසල් කිව්වා වගේ ඒක අඩවියක් අධ්‍යාපන අඩවිය කියන එක මේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනේ. අපි මේ විභාග සමත් වීමේ අධ්‍යාපනයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. 16 වසරක් පුරාවට අප රටේ නාට්‍ය කලාව තුළ සුවිශේෂ සලකුණක් තබමින් සුවිශේෂ මෙහෙවරක නිරත වෙන ඊටාම සුවිශේෂ නාට්‍ය නිෂ්පාදන බොහොමයක් නිර්මාණය කළ ජනකරලිය නාට්‍ය කණ්ඩායම පිළිබඳව තොරතුරු කතා බහ කරන්නට අද සහෘද අඩපෑ වැඩසටහනට අපහස් සමග කතා බහට එක්වුණු ප්‍රවීණ නාට්‍යකරුවෙකු ඒ වගේම සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන පරක්‍රම නිරියල්ල මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපහ සම කතා බහට එක්වුණාට ඔබට අපි ස්තුතිය පළ කරන අතර ඔබගේ නිර්මාණ කටයුතු සහ ජනකරලී ඉදිරි කටයුතු වලට අපි ඔබට සුබ පතනවා. ස්තුතියි. අද සහෘද අඩපෑගෙන එන්නට දායක වුණා ඉනෝකා ගමගේ. සහෘද අඩපෑය ඉදිරිපත් කිරීම හා නිෂ්පාදනය රාජිත දිසානායක නිෂ්පාදක ගී කලාවේ අද්විතීය පිය ලකුණ. මේ නෝවා දිවෙන් තම මොකද්ද? ට්‍රෙඩිෂන්වා ගී ලකුණ. පාන්කිරිත්තා ගී සංයුක්ත තැටිය. දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් වෙතින්. පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටති. ගීත සම්ප්‍රේෂණ රස නොමරා රස බෙදෙන රසෝගය උන්ගේ පැටපුන් පටිට ඉඳගෙන දැදින් හන දලතේ මේවා බල බල තන් කෑ දැක්කේ කීචි කීචි කියතේ ශබ්දාගාරයක් තුල ශබ්ද පරිපාලනය සහ මහජනෑමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශය මගින් පවත්වනු ලබන මෙම පාඨමාලාවේ ඊළඟ කණ්ඩායමේ ආරම්භය 2019 ජනවාරි මාස 5 වෙනිදා සෙනසුරාදා. ක්ෂේත්‍රයේ සිටින සහ ආධුනිකය සඳහා සැකසූ න්‍යායාත්මක හා ප්‍රායෝගික දේශනවලින් සමන්විත මෙම පාඨමාලාව ගුවන්විදුලියේ ප්‍රවීණ දේශක මඩුල්ලක් මගින් මෙහෙයවනු ලැබේ. පාඨමාලා කාලය සති අන්ත දින 24යි. පාඨමාලා ගාස්තුව රුපියල් 35000යි. ඔබත් මෙම ක්ෂේත්‍රයට ඇතුළු වීමට බලාපොරොත්තු වෙන සිරිනම් අදම අයදුම් කරන්න. පාඨමාලාව අවසානයේ ගුවන්විදුලි සංස්ථා මුද්‍රාව සහිත වටිනා සහතිකයක් පෙරනමේ. විමසීම් ඉංජිනේරු පුහුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉංජිනේරු පුහුණු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. දුරකථනයෙන් අමතන්න සුසන්ත 071 14 760 364